සසර සූපපත් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගැනීමෙන් සසර සූපපත් කරගෙන සියලු දෙවියන් කොට මමත් උතුම් නිවනින් සැනසෙනවා කියලා ප්‍රාර්ථනාව අධිෂ්ඨානය ඇති කරගන්න. බුදුචාන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අපි ගැන තියෙන සත්‍ය తত্ত্বය අවබෝධ කර ගැනීමයි අපේ ජීවිතය පිළිබඳ තියෙන ඇත తত্ত্বය අවබෝධ කර ගැනීමට කියන බුදුරජාන් වහන්සේගේ ධර්මය කියලා. කේස් ධර්ම වලින් කරන්නේ ඒ ඇත తত্ত্বය සම්පූර්ණයෙන්ම වසන් කරන එකයි. අපේ හිතට අපේ ජීවිතයේ තියෙන ඇත්ත తত্ত্বය සම්පූර්ණයෙන්ම වහන් කරනවා. එතකොට අන්නේ වසන් කරන අපිට බාධා කරන සියලු දේ අයින් කරලා ඒ ඇත්ත తত্ত্বය පසක් වුණොත් යම් හේකින් අපේ සිතට අපේ හිතේ ඒ ඇත්ත తত্ত্বයේ ස්වභාවය තේරුම් ගත්තාම ලෝභ දේශ මොහ ඇති වෙන්නේ නැහැ. ලෝභ ඇති වෙන්න දෙයක් නැති බව තේරුම් ගන්න හින්දා. ද්වේෂ ඇති වෙන්න දෙයක් නැති බව තේරුම් ගන්න හින්දා. ඉතින් ඒකින්ද බොහෝම වටින ධර්මයක් අපිට ලැබිලා තියෙන්නේ. මොකද නිකම් බොරුවට දුක් විඳිනවා අපි. ඒක කවදා හරි අපිට තේරෙන්න ඕනේ. අපි හරියට හිත වලින් දුක් විඳිනවා. මම හැමදාම මතක් කරන්නේ දෙපැත්තට පොළේ ගහනවා වගේ අපිව මේ ජීවිතේ ගෙනකොට හරියට නිකන් එක පැත්තකට පොළේ ගහලා අනිත් පැත්තට අල්ල පොළේ ගහනවා වගේ අපි කැමතියි කියලා හිතෙන දේවල් තිබ්බොත් අපිට තේරෙනවා ඒවා හින්දා හරියට අපි දුක් විඳිනවා කියලා පීඩිතයි කියලා තේරෙනවා නේද? අපිට ගොඩාක් කැමැත්තක් ඇති වෙච්ච දේවල් තියෙනවා නම් ඒ දේවල් හින්දා අපි හරියට පීඩාවට පත් වෙනවා. කෙනෙක් කියලා හිතන්නකෝ. ඒ කෙනා හින්දා අපි පීඩාවට පත් වෙනවා. දරුවෙක් කියලා හිතන්න පීඩාවට පත් වෙන පොඩ්ඩක් තා. එයාගේ හැසිරීම වලින් හැම පැත්තකම පීඩාවකට පත් වෙනවා. හැබැයි නැති වුණොත් ඒත් එහෙමයි. හිරියත් රිදෙනවා. නැතත් රිදෙනවා. ඒ කියන්නේ නැති කරගෙනත් බෑ. ඉඳලත් බෑ. අර කියන්නේ මගේ හිටියොත් නුඹ නැසී, ගෙදර හිටියොත් ගෙදර ගියොත් අඹු නැසී කියලා. ඉතින් මේ කොහෙන් හරි නැහිනවා තමයි අන්තිමට. ඉතින් ඒක නිසාවෙන් අපිට කර කියා ගන්න දෙයක් නැතුව අසරණ වෙලා ඊට අසරණ තත්වයෙන් ඉන්න අපිට ඇයි අසරණයි කියලා කියන්නේ? අපේ හිතවල හැඟීම් තියෙනවා ඒවා කොච්චර අපි දැනගෙන හිටියත් අපිට ඒවා කොච්චර පීඩාකාරී වුණත් අයින් කරගන්න පුළුවන් නැහැ. වෙලාවකට මහා දුක්ඛිත හැඟීම් එනවා. ඒවා කොච්චර උත්සාහ කරත් අපිට හිතලා අයින් කරගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ අයින් වෙනකම් බලන් ඉන්න ඕනේ. කායික පීඩාත් එහෙමයි. එහෙනම් එහෙම පීඩාකාරී තත්වයක තියෙන මේ ජීවිතය සසර මුළු සසරම තිබ්බ ඒ ගැටලුව සම්පූර්ණයෙන්ම निराකරණය කරගන්න තියෙන එකම මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. හැබැයි තව චුට්ටකින්, තව මොහොතකින් කල්ප ගානකට ආයේ ධර්මය ඇහෙන්නේ නැත් තත්වයකට මාව මට මාව මේ ධර්මයෙන් අයින් වෙන්න තියෙන ඉඩකඩ තියෙනවා. ඇයි එහෙම කියන්නේ? නේද? මගේ මරණය තව චුට්ටකින් සිද්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ මාව තිරසන් සතෙක් වෙලා වෙනත් කොහේ හරි තැනක උත්පත්ති ලබන්න පුළුවන්. ආය කල්ප ගාණක් යනකම් බුද්ධෝත්පාද කාලයක මිනිසෙක් වෙලා නූපදින්න පුළුවන්. ඉතින් එහෙම භයානකමක් තියෙනවා අපිට ධර්මයෙන් අයින් වෙන්න වෙයි. මේ ලැබිච්ච සෙන සම්පත්තියෙන් මේ වෙලාවේ ඔක්කොම හම්බෙලා තියෙන්නේ කල්යාණ මිත්‍රව ලැබිලා බුද්ධෝත්පාද කාලයේ ඉපදිලා මනුස්ස මිනිස්සෙක් වෙලා ඉපදිලා ධර්ම ශ්‍රවණය කරන කෙරෙන්න කරන්න පුළුවන් කාලයක ඉපදිලා ඉතින් හැමදේම ලැබිලා තියෙනවා කෙනෙකුට අවශ්‍ය නම් ධර්ම අවබෝධ කර ගැනීම සඳහා හැබැයි අපි හුඟක් වෙලාවට කොහේ ළඟ තියෙන නොයෙකුත් වෙනත් දේවල් ගැන කල්පනා කර කර සිටිනවා මිසක්කා එහෙම මේ නේද වැටවල් ගැන, ගෙවල් ගැන, තව නොයෙකුත් දේවල් ගැන කල්පනා කර කර සිටිනවා මිසක්කා අර කියන මට්ටමකටපත් වෙන්න වැඩ පිළිවෙල සකස් කරගන්නේ නැහැ. හරි තේරුමක් නැති දේවල් ගැන හිත හිත ඉඳලා මැරලා යනවා. ඒ අතර වාරයේදී ලෝකයේ ඉන්න නුවණැති මිනිස්සු ක්‍රමානුකූලව මේකෙන් නම් ගැලවීමක් නැහැ. මේ ලද අවස්ථාවෙන් උපරිමයක් කොට ප්‍රයෝජන ගන්න ඕනේ අය කියලා. ලද අවස්ථාවෙන් උපරිමයක් කොට ප්‍රයෝජන ගන්න ඕනේ අය කියලා ලෝකයේ ඉන්න මිනිස්සු මොකද කරන්නේ? තමන්ගේ ජීවිතය අවශ්‍ය කඩයිමට අරගෙන යන්න සූදානම් කරගන්නවා කොහොම හරි උනන්දු වෙලා තමන්ගේ ජීවිතය සුරක්ෂිත කරගන්නවා. ඉතින් ඔන්න ඔය தත්වයන් යටතේ තමයි අපි අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. බව තේරෙන්න ඕනේ හැම නිමේෂයකම මමගේ ජීවිතය හදා ගන්න ඕනේ කියලා තේරුම් ගන්න මේක අර්ථයක් නෑ. මොකද සැප සතුට හඹාගෙන යන ජීවිතයේ සැප සතුට ඇත්තම නැති සතුටකට පත් වෙනවා අන්තිමට. හිත හදාගත්තේ නැත්නම් මොකද වෙන්නේ? අන්තිම කාලය වෙනකොට කායික වේදනා ඉවරක් නෑ. ඒ වගේම අන්තිම කාලය වෙනකොට මානසික වේදනා ඉවරක් නෑ. ඉතින් දුකෙන්ම ජීවත් වෙලා දුකෙන්ම මැරලා යන්න සිද්ධ වෙනවා බොහෝ දෙනෙකුට. මොකද තරුණ කාලය වගේ නේ තමන්ට කැමති කැමති විදිහට වැඩ කරගන්න හම්බෙන්නේ නෑ. තමන් ගැන කවුරුත් සැලකිල්ලක් නැති වෙනවා. ඒ වගේ බොහෝ දේවල් සිද්ධ වෙනවා. එතකොට ඉතින් ලොකු දුක් විතරක්තරපත් වෙන හිත හදාගෙන තිබුණේ නැත්තම් ලෝකය ගැන. හොඳයි. මේ ඔක්කොමත් එක්ක අපි සාකච්ඡා කරමින් හිටියේ මේ මේ සතියක පුරාවටම කතා කරේ බොහොම වටින කාරණාවක් ඒ තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන තැනයි සාකච්ඡා කරමින් හිටියේ මේ සතියෙම. ඉතින් අද උරුමයේ වැඩසටහන වුණත් මේ පිළිබඳවමයි අපි සාකච්ඡා කරන්නේ. මොකද මේකේ තියෙන වටිනාකම මේ උරුමය තමයි අපිට මේ පිය උරුමයක් විදිහට බුද්ධ ශාසනයක් විදිහට හම්බෙලා තියෙන දේ සාකච්ඡා කරන්න ඕනේ. මොකද තවදුරටත් බොහොම දුර්ලභව හම්බෙන අවස්ථාවක් හින්දා එවැනි තත්ත්වයකටපත් වෙයි. මට ඕන කරන්නේ අද මේ මානසික தත්ත්වය පිළිබඳව මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන මානසිකත්වය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්නයි. හරි? අපි බොහොම සරල දේවල් ටිකක් කතා කරා. සරල කියන්නේ ඒකේ මූලික කොටස් වගේ කතා කරා මුලදී මේ මේ සතිය පුරාවට කරන්න ඕන දේවල් එක ඒත් අපිට ලොකු කැමැත්තක් ඇති වෙනවා මෙහෙමත් කරගන්න මේ මේ தත්තරටපත් වෙන අය ඉන්නව නේද? මේ සමාජයේ මොනතරම් ඉන්නවා? ඒතර මම මොනවද කරන්නේ කියලා අපිට අදහසක් ඇති වෙවි. හොඳයි. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බණ ඇහිලා. හරිද? ඒ මුලමැද අග කල්යාණ වූ බණ ඇහිලා මේ ජීවිතය කොච්චරවත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒවා නේද? ලබා දෙන්න ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ, ප්‍රිය රස, ප්‍රිය ස්පර්ශ, ප්‍රිය ආදරය ආදී ධර්ම හරියට ගිනි ගොඩකට රොඩු දානවා වගේ ගිනි ගොඩකට ගිහිල්ලා ඒ ගිනි ගොඩ පෝෂණය වෙන්න මොන හරි දානවා වගේ අපේ වැඩේ මොකද දන්න දවසේ ඉඳලා මතක ඇති දවසේ ඉඳලා ඕවා හොය හොය හොය හොය හොය ඇහැට පෙන්නනවා ඇහැට ඇහැට කැමති රූප පෙන්නනවා කනට කැමති ශබ්ද අසවනවා නාසයට ගන්ධ ලබා දෙනවා දිවට රස ලබා දෙනවා ශරීරයට පහස ලබා දෙනවා හිතට කැමැති සිතුවිලි ලබා දෙනවා කැමැති සිතුවිලි උපද්දව ගන්නවා ආදරය උපද්දවා ගන්න කැමැතිද නැද්ද ආදරේ නිකන් උපදින්නේ නැහැ ආදරේ උපදින්න නම් ආදරයට අදාළ වස්තු තියෙන්න ඕනේ නේද එතකොට එවැනි වස්තු හඹාගෙන යනවා රාගාදී කෙලෙස් ධර්ම උපදින්න අවශ්‍ය කරන වස්තු හඹාගෙන යනවා නේද ඉතින් ඒවා මේ මේ ඉන්ද්‍රියන් වලට ලබා දෙනවා දෙනවා දෙනවා දෙනවා දෙනවා දෙනවා දෙනවා දැන් කොච්චර දීලාද නේද මම ඊයේ පෙරදවස් මම කොච්චර බත් කාලයක්ද කියලා නේද කොච්චර බත් කාලයක්ද කොච්චර පාන් කාලයක්ද කොහේ ඇත නේද ඒ වගේ තමයි ඒ වගේ ඉතින් ඒ ඔක්කොගෙම ලබා දෙන්න හදන්නේ හිතට සතුට ලබා දෙන්න එක එක එක එක එක එක ලබා දෙනවා දකින්නවා දකින්නවා දකින්නවා දකින්නවා දකින්න දෙයෙන් ඉවරක් නැහැ ඒක හරියට මම කියන්නේ ගිනි ගොඩකට මොන හරි දානවා වගේ නේද ඉතින් ඒ වගේ තියෙන ජීවිතයේ ඉවරක් නැතුව මේක පෝෂණය කරන්න ඕනේ කියලා දැනගත්තා මේ හිත නවත්වා ගැනීම සඳහා මේ හිත හැම වෙලේම දුවන හිතක් ඒවා පිටිපස්සේ දුවනවා නේද හැබැයි අඟුලිමාල තරුණයා ඉදිරියේදී බුදුරජාන් වහන්සේ දුවමින් ඉන්න ගම අඟුලිමාල දුවමින් ඉන්නකොට බුදුරජාන් වහන්සේ ඉදිරියෙන් වැඩම කරනවා අඟුලිමාල කෑ ගහනවා නවතින්න නවතින්න නවතින්න කියලා හැබැයි බුදුරජාන් වහන්සේ දේශනා කරා මම නැවතිලා ඉන්නේ කියලා මම නැවතිලා ඉන්නේ ඔහේ නවතිනවා කියලා. එතකොට අඟුලිමාලට තේරුණා මේ වෙන කාරණාවක් කියලා. ඒ කියන්නේ අපේ හිතේ දිවිල්ල ඉවර වෙන්නේ නෑ. හිත නවත්වා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ හිත නවත්තපු කෙනෙක් හිත නවත්වා කියන්නේ මේ දිවිල්ල නවත්තපු කෙනෙක් අපේ හිතේ දිවිල්ල කොහොමද? මතක ඇති දවසක ඉඳලා දන්න දවසක ඉඳලාම දන්නේ දවසින් ඉඳලා මොකද? දුවනවද නැද්ද? හැම තැනම දුවනවා. ඉතින් ඒ දිවන දිවිල නවත්ව ගන්න බැරුව අපි ලොකු පීඩනයක ඉන්නවා. මේ තියෙන පීරිත తত্ত্বය තේරුම් ගත්ත අය ධර්මය තුලින් පෝෂණය වෙන්න ඕනේ කියලා මූලිකව කළ හැකි කළ යුතු දේවල් ටික ඔක්කොම පටන් ගන්නවා කරන්න කොතනින්ද පටන් ගන්න ඕනේ තේරිලා මේක සැඩපහරක් ගහගෙන යනවා වාගේ කියලා තේරිලා පල්ලෙහාට ගහගෙන යනවා හරියට සැඩපහරකට ආවුනොත් ඌමනාව තිබ්බට උඩට එන්න උඩට එන්න විදිහක් නැහැ අන්න ඒක හොඳට දැනලා මොකද කරන්නේ දැඩි තීරණයකට ඇවිල්ලා මේ මොකද කරන්නේ සැඩපහරෙන් අනිත් පැත්තට පීන ගන්න ඕනේ ගහගෙන යන්න හම්බෙන්නේ මේක සඳහා අවශ්‍ය කරන වීරිය උපදවා ගන්න ඕනේ කියලා දැනිලා මට ඒ සඳහා මඟ පෙන්වන එකම ක්‍රමවේදය බුදුරජාන් වහන්සේගේ ධර්මය තමයි කියලා නිවැරදිව තෙරුවන් සරණ යනවා පළවෙනියෙන්ම එතකොට පළවෙනියෙන්ම අපි තෙරුවන් සරණ යා යුතුව තියෙනවා අපි ත්‍රිපිටක විරෝධී වැඩ කරනවා කියලා කෑ ගහන නේද හරියට මිනිස්සු ත්‍රිපිටක විරෝධී වැඩ කරනවා ත්‍රිපිටකේ නැතිව බෞද්ධයෝ ත්‍රිපිටකේ නැතිව කරනවා කිය. අපි ඔක්කොමලා සිද්ධ කරන ත්‍රිපිටක විරෝධී එක වැඩ පිළිවෙලක් ගැන මතක් කරන්නයි මේ හදන්නේ. හරි. මොකක්ද ත්‍රිපිටක විරෝධී වැඩ පිළිවෙල? ත්‍රිපිටකයේ හෝ අටුවාවේ හෝ කොහේ හරි තැනක තියනවාද? අම්මා තාත්තා බෞද්ධ වුණොත් දරුවෝ බෞද්ධ වෙනවා කියලා. අම්මා තාත්තා බෞද්ධ වෙච්ච පළියට දරුවෝ බෞද්ධ වෙනවා කියලා තියනවාද? නැහැ. එන ඒක අපි අපි දැනට ක්‍රියාත්මක කරන්නේ ඒ වගේ ක්‍රමයක්ද නැද්ද? අපි අපේ දරුවන්ව බෞද්ධ කියලා හඳුන්වනවානේ. මගේ ළමයා බෞද්ධ කියලා හඳුන්වනවා. ඒක හරි වැරද්දද එතකොට? නෑ අපි මොකද කරන්න ඕන? දරුවෝ බෞද්ධ කරන්න ඕනේ. බෞද්ධ කරන්න මොකද කරන්න ඕන? දරුවන්ව සරණාගමනය ඇති කරවන්න ඕනේ. සරණාගමනය ඇති කරන්න මොකද කරන්න ඕනේ? ඉන්දෝලා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්න කියවන්න ඕනේ. ඇද්ද? හරියනවද? නෑ හරියන්නේ නෑ. ඒ වචන තුනට හරියන්නේ නෑ. ලෝකේ මහා පුදුම වැඩක් ලෝකයේ තියෙන ලොකුම සංගමය තමයි බෞද්ධ සංගමය. බෞද්ධ සංගමය කියලා කියන්නේ බෞද්ධ සංගමයේ ඉන්න සමාජිකයට කියන්නේ උපාසකයා කියලා. සමාජිකාවට කියන්නේ උපාසිකාව කියලා. හරිද? එතකොට ඒකේ ඉන්න නායකයාට කියන්නේ නායකින්ට කියන්නේ වික්ෂුන් වහන්සේ. නායිකාවන්ට කියන්නේ වික්ෂුණීන් වහන්සේ කියලා. එතකොට සිව්වන පිරිස තමයි මේ බෞද්ධ සංගමේ ඉන්නේ මේ සංගමයට මේ සංගමයට බැඳෙන ඉල්ලුම් පත්‍රය අනිත් අනිත් කිසිම ලෝකෙ තියෙන සංගමයකට වගේ නෙවෙයි ඒක චේතනාවයි. චේතනාවෙන් බැඳිලා ඉන්න නේද? ප්‍රබලම සංගමයක් තමයි අවුරුදු 2000 ගාණක් පරණ අඛණ්ඩව රැකිලා එන සංගමයක් තමයි බෞද්ධ සංගමය කියලා කියන්නේ. එහෙනම් ඒකට බැඳෙන්න තියෙන මූලික සුසුකම ශ්‍රද්ධාව. හරිද? මොකද්ද ශ්‍රද්ධාව? බුද්ධාලම්බන, ධම්මාලම්බන, සංඝාලම්බන ඇති වෙන ප්‍රීතිය, ඒ වගේම ඒ ඇති වෙන ශ්‍රද්ධාව මට සියලු දේට විසඳුම තියෙන්නේ ධර්මය තුල කියලා තමයි ಗುಣ දැන පැහැදෙන්න ඕනේ. මේ සඳහා මට පිළිහිටට ඉන්නේ මගේ අසරණකමට පිළිහිටට ඉන්නේ බුදුරජාණන් වහන්සේ කියලා ಗುಣ දැන පැහැදෙන්නට ඕනේ. අන්න ඒ පැහැදිලා ඇති වෙන ශ්‍රද්ධාව තමයි ඔය කියන අවශ්‍යතාවය ඔය කියන ධර්මයේ තුලට බෞද්ධයෙක් බවට පත් වෙන නිසා අපිට වගකීමක් තියෙන්න ඕනේ. ඇත්තටම මේක සමාජගත වෙන්න ඕන දෙයක්. සමාජයේ අපිට තේරෙන්න ඕනේ අපේ ළමයි ලොකු වෙනකොට අපි ඉක්මනට යාලව බෞද්ධ කරන්න ඕනේ. බෞද්ධ නිකම් බෞද්ධ කියන්න බෑ නිකම් බෞද්ධ කියන්න පුළුවන් කමක් නැහැ ඒක බුද්ධ දේශනාවට පටහැනි. එහෙනම් තෙරුවන් ගුණ දරුවන්ට කියලා දෙන්න ඕනේ ඒ ඇතින වටිනාකම කියලා දෙන්න ඕනේ. ඇත්තටම දරුවන්ව බෞද්ධ කරන් තියෙන හොඳම ක්‍රමය තමයි වැඩිපුරම එයාලට තියෙන ගැටලු අධ්‍යාපන ගැටලු පවා එයාලගේ ජීවිත ගැටලු පවා ඔක්කොම මේ ධර්මය තුලින් විසඳෙන බව පෙන්වීම. ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්කම තියෙනවා. එතකොට තමයි ඒ සියලු පිරිස බෞද්ධ බවට පත් වෙන්නේ. ඊළඟට මේ ධර්මයට ප්‍රතිෂ්ඨ වෙන්න කල යුතු දේ බලන්න අපි ඒක අපූර්වට තියෙන අපි හැමදාම කරන වැඩේ දිහා බලන්න. එතකොට හොඳට තේරෙනවා කරන්න ඕන දේ. ඉස්සෙල්ලා ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේට නමස්කාර කරනවා. නේද? ඊට පස්සේ බුද්ධං සරණං ගාමච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තේරුම් ගන්න යනවා. ඊළඟට අතහැරීම ආරම්භ කරනවා. කොහොමද අතහැරීම ආරම්භ කරන්නේ? පාණාතිපාතා වේරමණී, අදින්නා දාන වේරමණී, කාමසුමිච්ඡාචාරා වේරමණී, මුසාවාදා වේරමණී, සුරාපානේ මජ්ජ ප්‍රමාදත්තාන වේරමණී. මම ඒවා අතල්ලා දානවා. ප්‍රාණඝාත අතල්ලා දානවා. බෞද්ධ සංගමයේ ඉන්න අයගේ නේද පළවෙනි නීතිය තමයි මේ සංගමයට බැඳිලා ඉස්සෙල්ලාම කරන්න ඕන දේ තමයි අතහරින්න කාරණා පහක් තියෙනවා. හරිද? ඒ අතහරින කාරණා පහ තමයි. ඒකට අතහැරීම කියලා කියන්නේ අතහැරීමේ ආරම්භය එතනයි තියෙන්නේ. ප්‍රාණඝාත අතරින්ද, අදත්තා දාන අතරින්ද, කාමේසු මිච්ඡාචාරා, කාමයේ වර්ධ හැසිරීම අතරින්ද, නිසාවාදී බොරු කියන එක අතරින්ද, බොරු කියන එක සම්පූර්ණයෙන් අතහැරලා දානවා. හරිද? සුරාපානය කරන එක අතරින්ද තව උකට කාරණා තුනක් එකතු වෙනවා. කේලම් කියන එක අතරින්ද, පරුස වචන කියන එක අතරින්ද, හිස් වචන කියන එක අතරින්ද. ඔය ටික කරගන්න පුළුවන් නම් ලොකු වර්ධනයක් තියෙනවා ජීවිතේ. හරිද? ඇයි ওই ටික කරගන්න තියෙන ලොකු වර්ධනයක් තියෙන්නේ? ඒ ටික නිකන් කරන්න බෑ. ඒවා කරන්ද සිහිය ඕනේ, වීරිය ඕනේ, අදිෂ්ඨානය ඕනේ, උපේක්ෂාව ඕනේ, ඉවසීම ඕනේ මේ වගේ సంతానගත ශක්තියින් ඕනේ. හැබැයි ඒ ශක්තිය උපදින්නෙත් මේවා කිරීමෙන්මයි. දැඩි අදිෂ්ඨානයක් අරගෙන සතෙක් මරන්නේ නැහැ, හොරකම කරන්නේ නැහැ කියලා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන වාසය කරන කෙනෙකුට සතෙක් මරන්න අවශ්‍ය කරන දේවල් හම්බෙන තැනදී එයාට දැඩි අධිෂ්ඨානකින් ඉවසන්න වෙනවද නැද්ද? දැඩි වීරියකින් ඉවසන්න වෙනවද නැද්ද? නේද? එහෙනම් වීරියෙන් ඉවසන වාරයක් වාරයක් ගන්න වීරිය වැඩි වෙනවා. අධිෂ්ඨානයෙන් ඉන්න වාරයක් වාරයක් ගන්න අධිෂ්ඨානය වැඩි වෙනවා. සිහියෙන් ඉන්න වාරයක් වාරයක් ගන්න සිහිය වැඩි වෙනවා. බලාගෙන ඉද්දි තමන්ගේ මානසික ශක්තියින් වර්ධනය වෙනවා පින්වත්නි. ඔය විදිහට පන්සිල් ආරක්ෂා කරගෙන දවසකට එක වතාවක් නැවත නැවත සරණාගමනේ පිටව ගමනේ පන්සිල් ආරක්ෂා කරගෙන ඉන්න කෙනා. එයාට ඒක සහනය දැනෙනවා. එයාට ඒක සුවය දැනෙනවා. අධික කෙලෙස් වලට තමයි අධික කෙලෙස් වලට තමයි කෙලෙස් තියෙනකොට තමයි විතික්‍රමන මට්ටමට යන්නේ. තේරුම් ගන්න ඕන Tamanට එන පීඩිත සියලු කෙලෙස් සමුවේ හැම වෙලේම තේරෙන්න ඕනේ. හරි Tamanට යම් කිසි පීඩනයක් එනවා නම් අතුලාන්ත පීඩනයක් එනවා නම් හැම වෙලේම තේරෙන්න ඕනේ මේක සංසාරගත හැමදාම තිරිසංගත සතෙක් වෙලා ඉන්න කාලේ ඉඳන් දැනටත් තිරිසංගත සත්තුන්ට පවා තියෙන මේ ඇලෙන ගැටෙන ගතිය මේ හිත මේ ලෝකේ තියෙන දේවල් වලට ඉක්මනට ඇලෙනවා ඉක්මනට ඒවත් එක්ක ගැටෙනවා මේක සසර කොයි තරම්නම් කාලයක් මම මේ විදිහට ඇලි ඇලි ගැටි ගැටි ඉන්නේ නැද්ද දැන් ඉතින් මේක ඉවර කරන්න කාලයයි දැන් ඉතින් හොඳටම ඇති කියලා Tamanට දැඩි අධිෂ්ඨානයක් එන්න ඕනේ ඇවිල්ලා මේක ඇලෙන්නේ නැති විදිහට මගේ හිත මං සකස් කරන්න ඕනේ ඇලෙන්නේ නැති විදිහට මගේ හිත මම සකස් කරන්න ඕනේ. හරිද? අපි අදිෂ්ඨානයක් විතරක් ගත්තට මදි. අපි යමකට ඇලෙනකොට අපි අදිෂ්ඨාන ගන්නවා. යමක් එක්ක ගැටෙනකොට අදිෂ්ඨාන ගන්නවා. මං ඇලෙන්නේ නැතුව ඉන්නවා ඉන්නකෝ කියලා. නේද? මං ගැටෙන්නේ නැතුව ඉන්නකෝ ඉන්නකෝ කියලා. හැබැයි එහෙම නොවි ඉන්න අපිට අදිෂ්ඨානයක් ගන්න එහෙම නොවි ඉන්න අදිෂ්ඨානයක් අරගෙන විතරක් මදි. එහෙම නොවි ඉන්න අවශ්‍ය විදිහට හිත සකස් කරන්න ඕන. ඔන්න වැඩ පටන් ගන්න එතකොට. හරිද? ඒ සඳහා වැඩපටන් ගන්නකොට අපිට දැනගන්න හම්බෙනවා හොඳටම මේ කරුණ හොයන කෙනාට. මේ පීඩිත ජීවිතෙන් අයින් වෙන්න ඕනේ කියලා කරුණ හොයන කෙනාට දැනගන්න හම්බෙන කාරණාවක් තමයි මේ தත්වෙන් ඉඳලා මීටත් වැඩිය එහා සංවරයක් ඇති වෙන්න ඕනේ මීටත් වැඩිය එහා වැඩ පිළිවෙලක් තියෙන කියලා ඔන්න ඉන්ද්‍රිය සංවරය ආදී හම්බ වෙනවා. ඇහැට රූප පෙනී නැවත හැරි හැරි නැවත හැරි හැරි සතුට වෙන්න එපා. නැවත හැරි හැරි බල බල සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා සතුට වෙන්න එපා. හරිද? බලන් එපා කියලා නෙමෙයි කියන්නේ. හොඳට මතක තියාගන්න. ඈ මිනිස්සු කියනවා මේ බලන් එපා කියනවලු බුදුහාමුදුරුවෝ නෑ නෑ නෑ. දකින්න අහන්න විඳින්න හැබැයි දකින්න අහන්න ආග්‍රහණය කරන්න රස විඳින්න ඒ කියන්නේ රසය දැනෙනවා කායික ස්පර්ශ ලැබෙනවා ඒ වගේම ආදරය ආදී දේවල් ලැබෙනවා ඒවට ඇලෙන්නේ ගැටෙන්නේ නැතු ඒවා නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒවා අපි කරන ඒවා උපද්දවාගෙන ලස්සන රූපයක් දැක්කනම් මේක ලස්සනයි මිහිරි සුන්දරයි ප්‍රියයි කියලා නැවත බලනවා නැවත බලනවා නැවත බලනවා නැවත බලනවා බලන වාරයක් වාරයක් වාරයක් ගන්න මොකද වෙන්නේ නොබලා ඉන්න බැරි තත්යකටපත් වෙනවා දවස ගානේ නොබලා ඉන්න බැරි තත්යකටපත් වෙනවා නමුත් මේක අපි සතුටෙන් කරන්නේ නමුත් ඒ සතුටම චිත්ත අභ්‍යන්තර මහා ගින්නක් බවට මහා ගින්නක් බවට පත් කරනවා. දරන්න බැරි තරම්ම ලොකු ගින්නක් බවට පත් කරනවා. තේරෙනවද? එහෙම වෙනවද නැද්ද? එහෙනම් තේරුම් ගන්නවා මේ මේ කාන්දුව වහලා දාන්න ඕන. මෙතනින් තමයි මගේ හිත ඇතුළට කෙලෙස් ඉපද වෙවි කියලා ඔන්න ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා. තේරුම දැනගෙන කරනවා වැඩි. හරි ඒ තැනත්තා නිබඳව දැඩි තීරණයක් අරගෙන හරියට ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා. ඒක තමයි කරන්න ඇති දේ. හරිද? අපේ අයට කරන්න බැරි දේ කරන්න උවමනාව නැහැ. ඉන්ද්‍රිය සංවරය කෙරෙන විදිහට හිත සකස් කරගන්න ඕනේ. හරි? ඉන්ද්‍රිය සංවර කෙරෙන විදිහට හිත සකස් කරන්නේ නැත්නම් කවදාකවත් දුක් නැති කරන මාර්ගය අපේ හිතට විද්‍යමාන වෙන්නේ නැහැ. දුක් නැති කරන මාර්ගය තුල අපි ස්ථාවර වෙන්නේ නැහැ. දුක් නැති කරන මාර්ගය අපේ හිතට දැනෙන්නේ නැහැ. හරි? එතකම්ම ඒ ඒ ඒ දැනෙන තත්ත්වයටපත් කරගන්න යන ගමන තමයි මේ ක්‍රමානුකූලව සිද්ධ කරන්නේ. ඒතර ඉන්ද්‍රිය සංවරය ඇති කරගනිමින් ප්‍රාතිමෝක්ෂ සංවරය ඇති කරගෙන ඒ කියන්නේ සීල් සමාදන් වෙලා ඒ සීලය රකින රකින ආකාරයට ප්‍රාතිමෝක්ෂ නිවන සඳහා වූ සීලය ප්‍රාතිමෝක්ෂ සංවරය ප්‍රත්‍යසන්නිස්සිත සීලය ඒ කියන්නේ අපි පාවිච්චි කරන කිසි දෙයක් වැරදි විදිහට පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන කිසිම දෙයක් අපි අපේ ප්‍රත්‍ය සපයා ගන්න ඉතාමත්ම ඉතාමත්ම නිවැරදි විදිහට ප්‍රත්‍ය සපයාගෙන ජීවත් වෙනවා. ඉතින් මේ විදිහට සතර සංග්‍රහ සීලයෙන් අපි පෝෂණය වෙලා මොකද කරන්නේ අපිව දන්නවා ඒක මේ කෙටියෙන් කියන්නේ. නමුත් මේක නැවත මතක් කිරීමක් අපි මේ කරන්නේ මේ බලන්න මේ ශාසනය මාව කොතරනම් නේද කොතරනම් ප්‍රත්‍යසන්නිස්සිත සීලය ඒ වගේම ආජීව පාරිශුද්ධ සීලය. ආජීව පාරිශුද්ධ සීලයේදී තමයි අපි කිසියම්ම විදිහකින් ජීවිතේ ජීවත් කරවන්න වැරදි වැඩක් කරන්නේ නැහැ. ප්‍රත්‍යසන්නිත සීලය කියන්නේ අපි පාවිච්චි කරන දේවල් වලට ඇලෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව පස්සේ පාවිච්චි කරනවා. භික්ෂුන් වහන්සේ නමක් නම් සිව්පසේට. හරිද? අපේ පින්නත් ඇත්තන්ට ඒකට තව බොහෝ දේවල් එකතු කරගන්න පුළුවන්. දුරකථනයකට පවා කොච්චර ඇවිල්ලාද මිනිස්සු? නේද? දුරකථන වලට කොච්චර ඇවිල්ලාද බලන්න. ඒක පාවිච්චි කරන්න පුළුවන් කොච්චර දේවල් වගේක් තියෙනවද නේ ඒකට ඇත්තටම දුරකථනය කියන එක අතේ තියෙන ඔය දැන් තියෙන නවීන පන්නේ දුරකථනයක් කියලා කියන්නේ පුදුම ලාභයක් තියෙන වස්තුවක් ඇයි ඇයි මම එහෙම කියන්නේ ඕන තැනක ඉඳන් තව තැනකට තව තැනක කෙනෙක්ව මෙහෙවන්න පුළුවන්කම තියෙනවා. කරුණ හොයලා බලන්න පුළුවන් ඒක කොච්චර ලාභයක්ද බලන්න නේද? එක තැනක ඉඳන් ලොකු දේවල් වගේ කරන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් මතක ඇති අපි නේද දුරගත නැවතුමක් ගන්න කොහේ හරි තැන ගිහිලා මට මතකයි නේද මේ සමහර වෙලාවට මේ පෞද්ගලික තැන්ෙන් ඉස්සෙල්ලා තියෙන මේ තැපැල් කන්තර වල පොලිමේ ඉන්න දුරකතන ඊළඟට ඊළඟ කෝල් එක ගන්න ඊළඟ කෝල් එක ගන්න පොලිමේ ඉන්න ඕනේ. එහෙම තිබ්බ එක දැන් එහෙමද අතේ තියාගෙන ඕන වෙලාවක මෙතන ඉඳන් ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන්කම තියෙන. ඒ විතරක්ද බලන්න අපි පාසල් යන කාලේ වගේ කාලවල මේ පින්නන්තයට මතක ඇති යම් කිසි තොරතුරක් හොයාගන්න ඕන නම් කොච්චර දුක් විඳලාද කියලා. නේද? ලොකු ලයිබ්‍රරි හොයාගෙන යන්න ඕනේ. ගිහිල්ලා ඒකේ එක එක පැත්තක් හොයාගන්න ඕනේ. ඒකට අදාළ පොත්වල අංක හොයාගන්න ඕනේ. ඊට පස්සේ ඒ අංක ඔස්සේ යන්න ඕනේ. ආයෙ ගිහිල්ලා ඒ හැම පොතක්ම පෙරලා පෙරලා පෙරලා පෙරලා පෙරලා පෙරලා බලන්න ඕන. බල බල බල බල තමයි යන්තම් ලිපියක් හොයාගෙන ඒ ලිපියත් අරගෙන ආය ගිහිල්ලා මේ පුස්තකාලාධිපතිව හම්බෙලා ඕකේ මේ ඡායාරූපයක් ගන්න නම් එහෙම ෆොටෝකෝපියක් ගන්න නම් කොච්චරවත් දුක් විඳින්න ඕන මේ එහෙම නැත්නම් එතෙන්ට වෙලා ඒකේ තියෙනවා ලියාගෙන එන්න ඕනේ. අද කොහොමද? අද ඕනනම් ඔය අතේ තියෙන ෆෝන් එකට Tamanට අවශ්‍ය ඕන දෙයක් ඕන වෙලාවක ගන්න ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? Tamanට අවශ්‍ය කරන එහෙනම් කොච්චර ඉක්මනට අවශ්‍ය කරන දැනුම ලබා ගන්න පුළුවන්ද? නමුත් අපේ කට්ටිය මේ ප්‍රත්‍ය මේ ලැබිලා තියෙන ප්‍රත්‍ය පාවිච්චි කරන්නේ කෙලෙස් වර්ධනය කරගන්න විතරයි. කොච්චරවත් ලාභයක් තියෙන මහා අනර්ග වස්තුවක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ලයිබ්‍රරියක් ළඟ තියෙනවා වගේ. නේද? එහෙම තියෙන දේ නේද පාවිච්චි කරන්නේ වැරදි ආකාරයට. එහෙනම් හරි දේ හරි විදිහට පාවිච්චි කරනවා නම් යම් දෙයක් ඒකෙන් ලබාගත හැකි ලාභය ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙම ලාභය ලබා ගන්න ඕනේ. එහෙම ලාභය ලබා ගත්තට පස්සේ කෙනෙකුට පුළුවන්කම තියෙනවා විශාල විදිහට තමන්ගේ හිත ආරක්ෂා කරගෙන සතුටෙන් ජීවිතය සාර්ථක කරගන්න. එතකොට සීලය පැත්තෙන් ඒ ටික ඒ ටික ඔක්කොම කරගත්තත් කෙනෙක් කල්පනා කරනවා ඊට පස්සේ ඒ වුණාට මගේ හිතේ රාග ආදී කෙලෙස් ධර්ම වලින් පීඩනය තියෙන වෙලාවකට තරහෙන් පීඩනය තියෙනවා මට. හරිද? මේ දේවල් දිගටම තියාගන්න ඕනේ කියලා දැඩි ගැනීම වෙලාවකට තියෙනවා. ඒ වගේම වීරිය මදිකම් තියෙනවා. මේ වගේ දේවල් හින්දා මාත්‍රයක්වත් මගේ හිතේ මේ දේවල් එන්න දෙන්නේ නැතුව අනිත් එක නොසන්සුන්කම් තියෙනවා සැකය තියෙනවා ඉතින් මේ දේවල් තියෙනවා තීන මිද්දේ තියෙනවා නේද මේවා මට බාධාවක් වෙනවා ඒවා නැති කර ගැනීම සඳහා මගේ මනස කුසලයෙන් පුරවා ගත්තොත් කොතර හොඳයිද දැන් මේ සීලෙන් පෝෂණය වුණා වගේ නෙවෙයි ඊටත් වැඩිය කොච්චර හොඳ කුසල් අකුසල් මාත්‍රයක්වත් හිතට එන්න දෙන්නේ නැතුව හිර කරගන්න පුළුවන් නම් හොඳයි කියලා දැනගන්නවා තරහ වෙනුවට මෛත්‍රිය වර්ධනය කරන්න පුළුවන් කියලා රාගය වෙනුවට අසුභය වර්ධනය කරන්න පුළුවන් කියලා දැනගන්නවා. ඊර්ෂ්‍යාව වෙනුවට මුදිතාව වර්ධනය කරන්න පුළුවන් කියලා දැනගන්නවා. දැනගෙන හැම අකුසලයකටම ප්‍රතිවිරුද්ධ කුසලයක් බුද්ධ ධර්මය අපිට ලැබිලා තියෙනවා. එහෙනම් ඒව වර්ධනය කරන්න පටන් ගන්නවා. එතකොට යා ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නව විතරක් නෙවෙයි දඬු මුගුරු අතහැරලා දාලා සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රියෙන් වාසය කරනවා. හොරකමින් වැළකීලා ඉන්නවා විතරක් නෙවෙයි හොරකමින් වැළකීලා ඉන්නවා කියන්නේ සීලය නේද? ඒ විතරක් නෙවෙයි දැන් වික්ෂුන් වහන්සේ නමක් නම් දුන් දෙයින් යැපෙනවා. හම්බෙච්ච දෙයින්, ලද දෙයින් යැපෙනවා. ගිහි තැනැත්තෙක් නම් Tamanට අවශ්‍ය දේ විතරක් පාවිච්චි කරනවා. Taman ළඟ තියෙන හොඳම දේවල් අනුන්ට දෙන්න. හොරකම් කරනවා කියන්නේ අනුන්ගේ දේවල් Tamanට ගන්න එක, Tamanගේ දේවල් අනුන්ට දීලා සතුට වෙන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. මාත්‍රය සිතීල්ලක්වත් කාමයේ වර්ධව හැතීමේ සිතීල්ලක් එන්නේ නැති වෙන හිත සකස් කරගන්නවා. එතකොට ඒක සීලවන්තකමට එහා ගිය ගුණවන්තකමක්ද නැද්ද? බොරු කියනවා වෙනුවට බොරු ඉස්සලා කලින් බොරු කියපෙක් වෙනා දැන් බොරු කියන්නේ නැතුව ඉඳලා දැන් ඒ විතර නෙවෙයි තමන්ට තමන්වත් බොරුවක් කරගන්නේ නැති ඍජු ඉතා ඍජු ප්‍රතිපත්තියකට වෙනවා ඉතා සත්‍යවාදී කෙනෙක් බවට පත් වෙනවා තමන් තමන්ගේ අත්ත தත්ත්වය හොඳින් දකිනවා පරුස වචන කී කී හිටිය කෙනා පරුස වචන වලින් අයින් වෙලා මොකද කරන්නේ සුවපත් වචන යහපත් වචන මනවඩන වචන පාවිච්චි කරන්න පුරුදු වෙනවා ඊළඟට කේලම් කී කී හිටපු කෙනා අනුංග බිඳවන්නනේ කේලම් කිව්වේ ඒකෙන් නැවතිලා අන් අයව සමගිකරවල සතුට වෙන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කරගන්නවා. ඉතින් ඊළඟට හිස් වචන කියෝ කියපේ එක්කෙනා බොරු වචන කියෝ කියෝ කාටවත් තේරුම්න්නේ නැති දෙවැත්තට නැතිව කියෝ කියෝ හිටපු කට්ටිය. ඒවා නවත්තලා දාලා සිල් රකින්න විතර නෙවෙයි ගුණවන්ත වෙනවා හැම වෙලේම කතා කරන අනිත් අයත් එක්ක කතා කරන්නේ මොනවද? තමන්ට අනුන්ට දෙපාර්ශ්වයටම වැඩදායි දේවල් කතා කරනවා. ඉතින් මේ විදිහට දැඩි ලෝභ අතහැර ගන්නවා, දැඩි දේශ අතහැර ගන්නවා, මිත්‍යා දෘෂ්ටි අයින් කර ගන්න වැඩ පිළිවෙලට එනවා. ඒ විදිහට තමන්ගේ හිත ආරක්ෂා කරගෙන මොකද වෙන්නේ අපි කලින් කතා කරා වගේ චිත්තවිසුද්ධිය කියන තැනට පත් වෙනවා එක මොහොතක එක අරමුණක අඛණ්ඩව කුසල අරමුණක රැඳිලා නැවතිලා ඉන්න පුළුවන් තත්ත්වයට හිත ඒකාග්‍ර කරගන්න පුළුවන් තත්යකට මේ වගේ ප්‍රතිපත්ති පුරුණ කෙනෙකුට මෛත්‍රිය ආදී වඩන බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය ආදී ඒවෙන් තමයි අර ගුණවන්ත භාවය වර්ධනය කරගන්නේ. එහෙම වර්ධනය කරගෙන තමන් එක ඍජුවම එක තැනක හිත රඳවා ගන්න පුළුවන් ශක්තියක් උපදවාගෙන සුවසේ ප්‍රීතිය භුක්ති විඳින්මින් සැපේ භුක්ති විඳින්මින් විවේකයේ භුක්ති විඳින්මින් වාසය කරන්න පුළුවන් මට්ටමකටපත් වෙනවා. හරි එතකොට අපි කියනවා ප්‍රථම ධ්‍යාන, දෙති ධ්‍යාන, තෘතිය ධ්‍යාන මට්ටමකට ආව කියන විස්කම්බන ප්‍රහාණයටපත් වෙනවා කියන මේ ජීවිතයේ උත්තරී මනුෂ්‍ය ධර්මයක් උපදවා ගන්නවා. ditta dhamma sukha viharane කියලා කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උසස් තැනකටපත් වෙනවා. හැබැයි මේක తాවකාලිකයි. එහාට පිරෙහෙන්න පුළුවන්කම තියෙන. ඉතින් එතෙන්ටපත් වෙච්ච කෙනා ඇතරින් එහාට නිකන් ඉන්නේ නැහැ. ඒත් එයාට තේරෙනවා දැන් නම් මට තරහෙන්, ඊර්ෂියාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් වගේ අකුසල් වලින් ගැටලුවක් නැහැ. නමුත් පුද්ගලික වශයෙන් මට කාමරාග උපදිනවා, පුද්ගල සංඥාව උපදිනවා. අහවල් කෙනා අහවල් කෙනා කියලා කෙලෙස් උපදින ගතිය තියෙනවා. ඒකෙන් ඉස්සරි අඩුුනේ නෑ මේකට මොකක් හරි ක්‍රමවේදයක් තියනවාද කියලා. මොකද එක සියුම් කෙලෙස් ධර්මයක්වත් නූපදින තත්ත්වයට පත් කරගන්න පුළුවන්කම ධර්මයේ තුල තියෙන හින්දා සියුම් වශයෙන්වත් කෙලෙස් ධර්මයක් උපදින්නේ නැති තත්ත්වයට පත් කරගන්න පුළුවන් හින්දා මේ තැනත්තා කල්පනා කරලා එහෙනම් ධර්මයේ තුල තවත් මම පෝෂණය වෙන්න ඕන කියලා මේ ජීවිතේ ඉතා වාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා මේ ඉන්නේ. ඇයි එළඹෙන මේ මොහොතේ අන්න ඒ වගේ කෙනෙක් මේ කාලේ මරනොත් ඒ කියන්නේ ධ්‍යාන මට්ටමකට ධ්‍යානයක් තුල සමවදින්න පුළුවන් කෙනෙක් යම් කෙනෙක් ආදිසියේ මරණයටපත් වුණොත් ගරුක කර්මයකට වශයෙන් ඉදිරිපත් වෙන්නේ ධ්‍යාන බලය. ඒ කියන්නේ යාට తాවකාලිකව එයා සතර පායෙන් වැටෙන එක නැවතිලා. හැබැයි ස්ථිරව නෙවෙයි. ස්ථිරව නැවතින්නේ කවදද? සෝවාන් ඵලයටපත් වෙනවා. එහෙනම් මේ தත්වෙට පුරුදු පුහුණු කරගත්ත කෙනාට එතෙන් එහාට එයා මොකද කරන්නේ කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මෙනෙහි කරලා තමන්ගේ ජීවිතය ගැන අවධානය යොමු කරපුවාම එයාට හොඳට දැනෙනවා මේක එක ජීවිතයක් නෙවෙයි මේක මේ ජීවිතය කියලා මං කියලා ගත්ත මගේ කියලා ගත්ත මේ ජීවිතය නාම රූප දෙකක් බව. නාම රූප දෙකක් බව හොඳට තේරෙනවා. මේක වෙන් වෙච්ච දෙකක් මේ දෙක එකතු වෙන්නේ නැහැ. මේ දෙක එකතු කරන්නවත් බෑ. හැබැයි මේ දෙක වෙන්ව පවතින්නෙත් නැහැ කියලා අපි ඒවා කතා කරා ditthi visuddhiයේදී. ඉතින් ditthi visuddhiය සම්පාදනය කරගන්නවා. ditthi visuddhiya සම්පාදනය කරගෙන මේ නාම රූප දෙකත් බිනි බිනි යන දේවල් ඇතිව නැතිව ඇතිව නැතිව ඇතිව නැතිව වේගෙන් ඇතිව නැතිව යන රූප වේගෙන් ඇතිව නැතිව යන නැවත නැවත හැදෙන වේදනා වේදයෙන් වේගෙන් ඇතිව නැතිව යන නැවත නැවත හැදෙන සංඥා නැවත නැවත හැදෙන විඳි විඳි නැවත නැවත හැදෙන සංකාර විඳි විඳි නැවත නැවත හැදෙන විඥානය කියන කොටස් පහ අත්දකින්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා මේකේ ඇතිවීම නැතිවීම සහ ඒ බිඳී බිඳී යන ස්වરૂපයන් අත්දකින්න පුළුවන් මට්ටමකට තමන්ගේ මානසිකත්වය සකස් කරගන්නවා. එතකොට සත්පුද්ගල වශයෙන් එන කේස් ආයසරයක් මේ හිතට එන එක නවතිනවා. හරිද? සත්පුද්ගල වශයෙන් එන කෙලෙස් එන එක මේ හිතට නැවතුණාට පස්සේ මේ නාම රූප પરම්පරාවන් වලට තවදුරටත් මේ තැනත් අවධානය යොමු කරගෙන ඉන්නකොට මෙන්න මේ සිත් හැදෙන්න හේතු වෙන්නේ මේවා හේතුඵල ධමයක් අනුව සකස් වෙන්නේ. හරි? මට ඕන හැටියට සකස් වන්නේ නැත. හේතු යදුනොත් හැදෙනවා හේතු නැත්තම් හැදෙන්නේ නැහැ. එහා පැත්තත් එහෙමයි මෙහා පැත්තත් එහෙමයි. මම මම හිතන විදිහට මෙහා පැත්තට හිතෙන්නේ නැත්තේ ඒකයි. මොනවා හරි දෙයක් ගැන අරමුණු වෙනකොට හේතු තිබුණොත් මේ පැත්තත් සංවර්ධන මේ පැත්තට ඒ අවශ්‍ය කරන සිතුවිලි උපදිනවා. හේතු නැත්තම් උපදින්නේ නැහැ. මේ විදිහට හේතු දක්නා වුණවන පච්චේ පරිග්‍රහ ඥානය කියලා කියන නැත්තම් කාංකා විතරණ විසුද්ධිය කියලා කියන පිරිසුදු වීම එතකොට යාට හොඳට පැහැදිලි වෙනවා ඇත්තට ඒක ලොකු ලොකු දෙයක් සිද්ධ වීම අන් අය ගේ උපදින කෙලෙස් ඒ අයට අයිති නැත ඒ අයගේ වුමනායෙන් ඉපද්දවා නෙවෙයි මට කවුරු හරි බැන්න නම් ගැහුවා නම් ඒ ඔක්කොම එතන එයාට අයිති නැතුව ඉපදිච්ච එකක් ඒ ඒ කෙනා ඒ කෙනා හරියට ඒ ඒ කෙනාගේ තුල උපදින හේතු අනුව එතන ක්‍රියාත්මක භාවය සිද්ධ වෙන්නේ සත්‍ය පුද්ගලයා කියලා එතන ගන්න පුළුවන් කමක් නැහැ ක්‍රියාකාරීත්වයක් විතරයි කියන එක අපි ගොඩක් කතා කරා ඒ වගේනේ එතකොට ඒ ක්‍රියාකාරීත්වය හේතුඵල ධමයක් අනුව ක්‍රියාත්මක වෙන බව හොඳට දැනෙන විදිහට සිත සකස් කරගන්නවා. හරි. එහෙම හිත සකස් කරගත්ත කෙනෙකුට මේ නාම රූප පරිච්ඡේද වීම තවත් උපරිම වශයෙන් දැනෙනවා. ඒ උපරිම වශයෙන් දැනෙනකොට ඒ තනත්තාට ඒ විතරක් නෙවෙයි ඒහා සමගාමීව අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණ හොඳට ප්‍රකට වෙන සංස්කාරය. ඒත් එක්ක මේ හේතුත් එක්ක දන්න කෙනා එහෙම ඉන්නේ නැහැ. එහෙම එහෙම නවතින්නේ නැතුව මොකද කරන්නේ? අතීතේ මම අතීතයේ කියලා මට දැනෙන දේවල්, අනාගතයේ කියලා දැනෙන දේවල් මේ වර්තමානයේ හේතුඵල ධර්ම අනුව දැනෙන දේවල් ගැන මෙනෙහි කරනවා. අතීත අනාගත පච්චුප්පන්න ආකාරයට මෙනෙහි කරනවා. මේ මේ ලැබිලා තියෙන දේවල් ටික මේ ලෝකය ගැන, තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් මේ තියෙන දේවල් ඔක්කොම මෙනෙහි කරනවා. අතීත මංගේ සහ අනුන්ගේ වශයෙන්. ඒ කියන්නේ නිවැරදි සිහියෙන් මෙනෙහි කරනවා. දැන් මගේ මෙතන තියෙනෙත් නාම රූප પરම්පරාව මේකත් බිඳ බිඳ යන එකක් මේකත් හේතුත් එක්ක හට ගන්න එකක් අපේ ගෙදර තියෙනෙත් නාම රූප પરම්පරාවල් වගේ ඒවත් බිඳ බිඳ යන දේවල් වගේ හේතු නිසා හට ගන්න ඒවා මේ වචන නෙවෙයි. මේ වචන නිකන් කියවුවට බෑ මේ හැඟීමෙන් ඒවා ගවේෂණය කරනවා. ඒවා විශ්ලේෂණය කරනවා. එතකොට හොඳට තේරෙනවා මේ මේ තැන්වල මේ තැන්වල උපදින්නේ මේ තැන්වල ඉපදී ඉපදින සිතුවිලි විතරයි කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? තවදුරටත් මේ කාරණාව මේ විදිහට කරගෙන යනකොට ඒ තනත්තාට තවත් මේක තුල ඉඳගෙන ආධ්‍යාත්මික බාහිර ඒ වගේම ඕලාරික සියුම් ස්වභාවය තියෙන ඝන ස්වභාවය තියෙන දේවල් හොඳයි කියලා හිතන දේවල් හොඳ නැහැ කියලා හිතන දේවල් කියන්නේ හීන ප්‍රනීත දේවල් ඒ වගේම දුර තියෙන දේවල් ළඟ තියෙන දේවල් හරි මේ ලෝකේ තියෙන දේවල් කියලා ගන්නවා ඔකෝම ගත්තහම මේ ඔක්කොම කැටි වෙලා එකට එකතු වෙලා ඔක්කොම හේතුඵල ධමයක් කියලා එක ගන්නට දැනෙන ස්වභාවයක් තියෙන එක හිතකට අරමුණු වෙන ස්වභාවයක් තියෙනවා. අන්න එහෙම தත්වයකටපත් වුණාට පස්සේ ඔන්න මොකද වෙන්නේ? දැන් එයාට හොඳට ප්‍රකට වෙනවා නාම પરම්පරාව ඇති වෙනවා නැති වෙනවා රූප પરම්පරාව ඇති වෙනවා නැති වෙනවා හැම වෙලෙම තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් නාම પરම්පරාව ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන එක තදින් ප්‍රකට වෙන කාලයක් එනවා. හරිද? ඔන්න වෙලාව වෙනකොට මුකුත්ම කෙලස් ධර්මයක් හිතට එන්නේ නැහැ. දැන් හිත හොඳට පිරිසිදු වෙච්ච අවස්ථාවක්. හරිද? ওই ගානට එහෙනම් අපේ හිත ඔන්න ඔය වගේ උසස් මට්ටමකට ගන්න පුළුවන් පංචශීලයෙන් පටන් ගන්න කෙනෙකුට. හරිද? කිසි දෙයකින් පීඩිත නැතුව ඔය වගේ හොඳ තත්ත්වයකට පත් වෙනකොට දැන් අපි ඉන්නේ හොඳ තැනක නේද? එහෙනම් මෙවැනි තත්වයකට මේ ජීවිතය ගන්න පුළුවන්. මෙතනදි සිද්ධ වෙන දේ තමයි අපි මේ ලස්සන කතාව මෙතනින් මෙතනින් තමයි තියෙන්නේ බලන්න මෙතෙන්ට එනකොට අපිට බාධා වෙන කාරණා කීපයක් තියෙනවා. ඒවට කියන උපක්‍රේස කියලා. බලන්න ධර්මයේ මොනතරම්නම් තාර්කිකද මොනතරම්නම් සාධාරණද මේ ධර්මය තුළ ඉදිරියට යන කෙනා. මේ වෙලාව වෙනකොට යාට ආලෝක පහළ වෙන ස්වභාවයකට පත් වෙන ආලෝක පහළ වෙනවා කියලා කියන්නේ 아무ත දෙයක් නෙවෙයි. යාට තීන මිද්දේ අයින් වෙලා <coughs> වටේ පිටේ හැමතැනම තමන් නිකන් ඉතා විශාල ආලෝකමත් ප්‍රදේශයක ඉන්නවා වගේ ඇස් දෙක පියාගෙන භාවනා කරන කෙනාට දැනෙන්නේ. මේකත් එක්ක චිත්ත ඒකාග්‍රතාවය ප්‍රබලව තියෙන ඉතින් ලොකු සුවදායක තත්වයක ලොකු සුවදායක තත්වයක මේ තනත්තා නිශ්චල වාසය කරනවා. හරිද? මෙන්න මේ නිශ්චලව ඉතාම සුවදායක තත්වයක වාසය කරන ස්වභාවයක ඉන්න කෙනාට අපේ පින්නත් නේ සිද්ධ වෙන දේ තමයි ඒ ආලෝකමත් ස්වභාවයම හින්දා එයාට ඒකෙදී තියෙන සුවදායක తত্ত্বය ඒකෙදී තියෙන සහැල්ලුව හරිද හින්දා මොකද වෙන්නේ ඒකට ඒකට ඇලෙනවා හරිද ඒකට ඇල්ලලා මොකද කරන්නේ ඒකත් ඒක කරේ තණ්හාව උපදිනවා ඊට පස්සේ මම තමයි මේක උපදවා ගත්තේ කියලා ඒක කරේ දෘෂ්ටි උපදිනවා හරිද දැන් වෙන කෙලෙස් නැහැනේ හරි ඒක කෙරෙහි මම මගේ උසස් බව අන් අයට මේ වගේ දේවල් කරගන්න දරනවා කියලා ඒක කෙරෙහි මාන්න උපදිනවා දැන් මොකද වෙන්නේ ඒකින් තමයි අරක පිරිනවා ඊට පස්සේ <laughs> මොකද වෙන්නේ දැන් එයා භාවනා කරන ඉඳගන්නේත් අර එළිය ඕන එළිය ඕන නැක එළිය ඕන කියලා අන්න ඒකට කියනවා ඕබාස කියන උපක්ලේශය කියලා හරි ඊට පස්සේ මොකද වෙන්නේ ඒ වගේම තව දෙයක් සිද්ධ වෙනවා මේ වෙලාව වෙනකොට අර පීඩිත කෙලෙස් කර්ම මොකුත් නැති හින්දා කාමචන්ද ආදී යටපත් වෙලා තියෙන හින්දා කාමචන්දේ විතරක් නෙවෙයි පුද්ගල සංඥා ආදී ඔක්කොම යටපත් වෙලා තියෙන හින්දා හිතට ලැබෙන විවේකයත් එක්ක යාට විදර්ශනා ප්‍රීතියක් උපදිනවා. ඒ ප්‍රීතිය දෝරේ ගලාගෙන උල්පතකින් ගලන වතුර වගේ මේ මුළු ශරීරය පුරාවටම පිරිච්ච පැතිරිච්ච කිසිම ලෞකික කාරණාවකින් කාටවත් විඳින්න බැරි අකණ්ඩව නිබඳව නිබඳව නැවත නැවත ඒ සිත ප්‍රීතියෙන් පුරවාලන ප්‍රීතිය. මේ ප්‍රීතිය ප්‍රීතිය කෙරෙහි දැන් මොකද වෙන්නේ සමහර වෙලාවට මෙයා ඇලෙනවා. ඒක කෙරෙහි තණ්හාව උපදිනවා. ඒව හරි සියුම් හරි ප්‍රබලයි ඇලින් හැබැයි. හරිද? ඒ විතරක් නෙවෙයි මේ ප්‍රීතිය උපදවා ගත්තේ මමය කියලා මාන්නය උපදිනවා. මේක මගේ ප්‍රීතියයි කියලා දෘෂ්ටි උපදිනවා. ඒක හින්දා මොකද වෙන්නේ? එතන ඉස්සරහට ය아가න්න බැරි වෙනවා. හරි? ඒ වගේම තමයි මේ කාය කායික පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය කියන පස්සද්ධිය. එතනත් එහෙමයි. ඒ වගේම තමයි යාට අසරණ වෙලා හිටිය කෙනෙකුට ලොකු පිහිටක් වුණා වගේ තත්වයක් දැනෙච්ච හින්දා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි මහා සංඝරත්නය කෙරෙහි අතිසහාර සද්ධාාවක් උපදිනවා. ඒ ශ්‍රද්ධාව නිබඳව ඇතුළාන්තයෙන් එන එකක් සමහරට කඳුලියක් කරන ගානටමත් එන්න පුළුවන්. එහෙමත් වෙනවා. ඉතින් එහෙම ඒවා ඉක්මනින්ම නැති වෙලා යනවා. ඒ ඒ කඳුළු වැගිරීම අනම්ම නම් ඒවා ඇති වෙලා ඒ දුකකට ඇති වෙන එකක් නෙවෙයි. ඉතින් මේ වගේ බුදුරජාණන් වහන්සේ ගැන අධිකතර වූ උපදින ශ්‍රද්ධාව මොකද යාට විසඳුමක් හම්බෙන හින්දා අන්නේ ඒකින්ද මොකද වෙන්නේ? යාට ඒ ශ්‍රද්ධාව හින්දා යාට හිතෙනවා මං අචල ශ්‍රද්ධාවටපත් වුණා. මෙවැනි ශ්‍රද්ධාවක් නම් ඇති වෙන්නේ මාර්ගඵලලාභියෙකුට විතරයි එහෙනම් මට මේ දේ සිද්ධ වුණා කියලා මාන්නයක් උපදිනවා තණ්හාවක් උපදිනවා ඒ වගේම දෘෂ්ටියක් වැරදි දෘෂ්ටියක් ඇති වෙන එතනින් එහාට වෙන්නේ මොකද? යාර මාර්ගය වැහෙනවා කියන වෙන්නේ. මේ මාර්ගය වැහෙන්නේ මොනවයින්ද? මාර්ගය උපදවා ගන්න අවශ්‍ය කරන අංග වලින්මයි. හරිද? බලන්න පාවිච්චි කරන දේ හින්දම ලෝභය උපදිනවා වගේ. දැන් මුලදී අපි පුරුදු කරේ ඒකනේ. අපිට සාමාන්‍ය ජීවිතේ පාවිච්චි කරන්න උනේ භික්ෂුන් වහන්සේ නමකට සිව්පසය. නමුත් සිව්පසයේ හින්දාම සිවුරෙන් දාසාවල උපදින්න පුළුවන් ආහාරයෙන් දාසාවල උපදින්න පුළුවන් නේද ඒ ඒ ටික විතරයි අනිත් ඔක්කොම අතහැරලා සිව්පසයෙන් විතර ජීවත් වෙන භික්ෂුන් වහන්සේට සිව්පසේ යලෙනවා ඒකයි ඒ අර සත්‍යසන්නිත සීලයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ හැම තැනකම එන ගැටලුවට විසඳුම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ අපි කියන ඉහළම தත්වෙට ගියාට පස්සේ මේ තියෙන ධර්මය දැන් ඕබාසය ප්‍රීතිය පස්සද්ධිය අදිමෝක්ඛය පග්ගහ සුඛය ඥානය ඒ වගේම ඒ කියන්නේ නුවණ පිළිබඳත් ඒ වගේම අදහසක් ඇති වෙනවා උප ဋ ාහන කියලා කියන්නේ සිහිය සිහිය පිළිබඳවත් ඒ වගේම ඇලීමක් ඇති වෙනවා ඒ වගේම උපේක්ෂාව ඒ විදර්ශනා උපේක්ෂාවේ දැඩි ඇලීම ඇති වෙනවා නිකාන්තය කියලා කියන්නේ මේ ඇති වෙන පුංචි ඊටාම සියුම් කෙලස් ඊටාම සියුම් තෘෂ්ණාව හරි ඒවා කෙරෙහි තාම සිව් තෘෂ්ණාවක් උපදිනවා. මේ තෘෂ්ණාවත් එක්ක ඒක සිව්ම වුණාට ඒක හරි නේද? හරිම තීව්‍ර තෘෂ්ණාවක්, ඒ වගේම මාන්නයක්, ඒ වගේම දෘෂ්ටියක්. මේවා හින්දා ඉස්සරහට යන්න හම්බෙන්නේ ඒකින්ද යාට මාර්ගය වැහිලා අමාර්ගය මාර්ගයයි දැන දැන ගානක් එන ওই කාරණා ටික අපි විස්තර කරා ආයෙ විස්තර කරන්න ඕනේ මේ කාරණා හින්දා එතන එතන එතන තමයි අපි මේ මට කියා ගන්න ඕන කාරණාව තියෙන මාර්ගය වැහිලා අමාර්ගය මාර්ගය විදිහට පේනවා මාර්ගය වැහෙනවා කියන්නේ නිවැරදි භාවනා මාර්ගය යගෙන අයින් වෙනවා. එයා එතකොට එක්කෝ ආලෝකයේ යැලෙනවා, එක්කෝ පසද්දී යැලෙනවා, එක්කෝ ප්‍රීතිය යැලෙනවා, එක්කෝ සුඛේ යැලෙනවා. එක්කෝ යාට තේරෙන්න පටන් ගන්නවා කොහොම නිකන් හේතුඵල ධමත් එක්ක යාර ලොකුවට හැම වෙලේම මේවා විදර්ශනා නුවණින් පේන්න පටන් ගන්නවා. ඉතින් ඒකත් එක්ක එයා හිතනවා ඔක්කොම වුණා කියලා. හරිද? ඒක කියන්නේ නුවණේ නුවණේ හින්දා එයාට උපදින සියුම් ප්‍රබල නුවණෙහි එයා මුලාවටපත් වෙනවා. ඒ වගේම තමයි සිහියත් එහෙමයි. එයාට හැම වෙලේම මේ නාම රූප පරිච්ඡේද වශයෙන් ඒ සිහිය නැති වෙන වෙලාවක් නැති තරම්. හැම වෙලේම ප්‍රබල සිහියක් තියෙනවා. එයා හිතනවා මේ නම් මාර්ගය ඉපදිලා කියලා එතනින් එහාට එයාට යන්න බෑ. හරි. බලන්න කොච්චර සියුම් විග්‍රහයක් තියෙනවද කියලා මේ කාරණා ටික හොඳට දන්න අය මේ උපක්ලේශයන් මේවයි කියලා මේවා උපදී උපදින අවස්ථා මෙන්න මේ වගේ මේ වගේ ඉහළ මානසිකත්වයටපත් වුණා මේවා මේවා උපදින්නේ කියලා දන්න අයට පින්නත් නේ මෙතනින් ගැලවිලා යන්න පුළුවන්කම තියෙනවා. ඒකට 100න් නුවණින් වීරියෙන් මේ අවස්ථාවලින් ගැලවෙන්න ඕනේ. හරිද? දැනගෙන දැනගෙන ගැලවෙනවා මේ ආලෝකය කියන්නේ මෙහෙම එකක්. මෙයා ඒ කියන්නේ අපි ඔකට කිව්ව උදාහරණයක් හරි ලස්සන උදාහරණයක්. ඔය ටික ඔක්කොම අරගෙන පොතක් කියව කියව ඉන්නවත් අඳුරේ එක්කනේ අඳුරේ පොතක් කියව කියව ඉන්නකොට හරි අමාරුවෙන් දැන් කියවන්නේ. එළියමදි. දැන් අවශ්‍යතාවය පොත කියවන එක. නේද? ලස්සනට හඳක් පායනවා. හරි. හොඳ තීර හඳ එළියක් පොතට වැටුනොත් දැන් පොත කියවන්න ලේසි නේද? පොත කියව ගන්න ලේසි දැන් මේ හඳ එළියින්ද? මෙයා මොකද කරන්නේ? පොත පැත්තකින් තියලා හඳ දිහා බලාගෙන ඉන්න පටන් ගන්නවා. හඳ එළිය ලස්සනයි සෞම්‍යයි කියලා හඳ එළියත් එක්ක ඉන්නවා. දැන් අන්තිමට හඳ එළිය වැටුනේ නැත්නම් අර අඳුරේ හරි අරක කොහොම හරි කියව ගන්නවා. දැන් ඒකත් නැහැ අන්තිමට. නේද? අන්න ඒ වගේ මේ ඕබාස ප්‍රීති පස්සද්ධි අදිමෝක ආදී ඒ කියන්නේ සද්ධාව ආදී දේවල් Tamanට නිවන් දකින්න නිවන් මඟ උපදවා ගන්න ආසන්නයේම තියෙන අත්‍යවශ්‍ය දේවල් ටික. ඒ දේවල් පහළ වුණේ මේ ගමන ඉස්සරහට යන්න හරියට හඳේලි වටනවා වගේ. නමුත් උනේ මොකද්ද? ඒ වගේ අලුනා. එහෙනම් ගොඩාක් දක්ෂ වෙන්න ඕනේ. ඒකයි කියන්නේ නිවන් දකින්න කෙනා සක්කෝ ගුණයෙන් යුක්තව යන්න ඕනේ කියලා. අහලා තියෙනවා නේද අපි? කිසිම දෙයක ඇලෙන්නේ නැතුව ප්‍රවේශමෙන් ඉදිරියට යන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. හොඳයි. එහෙනම් අන්න ඒ தත්ත්වයටපත් වෙලා ඉදිරියට යන කෙනෙකුට ඔන්න යාට නියම විදිහටම හරි විදිහටම තේරෙන්න පටන් ගන්නවා මාර්ගය මොකක්ද කියලා. සෝවාන් මාර්ගය මොකද්ද? දැන් ඉතින් ආයෙ පැටලෙන්න. දැන් දන්නවා මෙතනින් එහාට මෙතනින් එහාට මට මේ මාර්ගය උපදවා ගන්න පුළුවන් මේ යන ක්‍රමයට කියලා කිසිම විදිහකින් පැටලෙන්නේ නැහැ. භාවනා මාර්ගය තේරෙනවා. සෝවාන් මාර්ගය මොකද්ද කියලා තේරෙනවා. දැන් තියෙන යාට කරන්න විතරයි. හරිද? එහෙනම් අන්න ඒ தත්ත්වයට අපේ හිතපත් කරගන්න පුළුවන්. බය නැතුව එතනින් එහාට ආය මුලාවටපත් වීම අන්න ඒ தත්ත්වයට ආවම කියන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා. අර උපක්্লেශ වලින්වත් හිර වෙන්නේ නැතුව හිත පිරිසුදු භාවයට පත් වෙනවා. හරි. එහෙනම් මම අහන්නේ මේ අපිට ලැබිලා තියෙන ශාසනය මේ අපි අද දවසේ මෙතර මේ ඔක්කොම සාරාංශයක් වශයෙන් මට මුලින් ඉඳන්ම අද දවසේ කියන්න හිතුණ සීලේ ඉඳන්ම කෙරෙන දේ එහෙම ඉතා උසස් මානසික තත්වයක් උපදවා ගන්න ඕන කරන සියලු උපදේශ ටික තියෙනවා. සියලු උපදේශ ටික තියෙනවා. ඉතින් මේක තව ඉතා විස්තර සහගතව ඉතා සවිස්තරව මේ සියලු දේ කතා කරන්න පුළුවන් මාර්ග නුවණ දක්වාම එහෙම මේ ශාසනයක් තියෙද්දි පින්නත් මෙච්චර පිරිසිදුව කරගන්න යන විදිහ ඔක්කොම තියෙනවා අඩුවක් නැතුව මේ මේ තැන් තැන් දිගාරලා පෙන්නන්න පුළුවන් මේ අපි උඩින් උඩින් උඩින් උඩින් එක දවසක මේ පැයකක් පැයක් ඇතුළත මේ සාරාංශය දේශනා කරේ මේක දිගාරලා හැම තැනකම සියුම් සියුම් කරුණු මෙන්න මෙතන මෙහෙමයි මෙතන මෙහෙමයි කියලා පෙන්වන්න පුළුවන්කම තියෙනවා එහෙම තියෙද්දී අපිට කියන්න පුළුවන්ද මේ වර්තමානයේ අපිට ලැබිලා තියෙන ත්‍රිපිටක ධර්මය විකෘති එකක් කියලා වෙනස් වෙච්ච එකක් කියලා මම කොහෙන්ද මේ ධර්මය උගහාගත්තේ මේ මේ මේ තර්කානුකූලව මේ විග්‍රහය මට කොහෙන්ද මගේ ගුරුවරු මට මේ ත්‍රිපිටක ධර්මය කියලා දුන්න ආකාරය සහ ත්‍රිපිටක ධර්මයේ තියෙන ආකාරයට නිවන් දකින්න පුළුවන් බවයි මේ ඔප්පු වෙන්නේ. ඉතින් එහෙනම් අපි තවත් වෙනත් දේවල් වල යන්න ඕනේද? කවුරුවක්වත් මේ ත්‍රිපිටකය අරගෙන මමයි මේක මේකේ නිවන් මඟ උපද්දවන්නේ නේද වැහිලා තියෙන නිවන් දොර විවර කරමු කියලා නිවන් දොර වැහුණා නම් පින්නත් මේක විවර කරන්න දෙයක් නැහැ නේද අමුතුවෙන් කරන්න දෙයක් නැහැ අපිට මේ නිවන් දොර මේක තුල හොඳටම විවරව තියෙනවා එතකොට මම තමයි මේ මෙන්න මේ වික්ෂුන් වහන්සේ තමයි කාලයකට පස්සේ පහළ වෙන්නේ මේ වැහිලා තිබ්බ දේවල් අරලා දෙන්න මේක විකෘති වෙලා තියෙන්නේ මේක මේකට වෙනම නිරුක්තිය ඕනේ. මේකට වචන කඩන්න ඕනේ කියලා එහෙම නෑ අපි දන්න අවුරුදු 2000 ගානක් තිස්සේ මේ ලෝකේ මේ ත්‍රිපිටකයත් එක්ක නිවන් දකපු අය ප්‍රඥාවන්තය පහළ වුණේ නැද්ද? දැන් මේ වර්තමානයේ තමයි මේ ඔක්කොම ඕන වෙලා තියෙන අනිත් පැත්ත හරවන්න ඒකින්ද අද දවසේ අපි උරුමය ගැනයි කතා කරේ මේ තමයි අපි කතා කර හැකි අපිට ලැබිලා තියෙන ඉහළම උරුමය හරිද ඒකයි කියන්නේ ඒ උරුමය ආරක්ෂා කරගන්න ඕනේ. ඒ උරුමය ආරක්ෂා කරන අපිට මේ උරුමය ලැබුණේ අපේ අතීත මුතුන් මිත්තන්ගේ ලේදහරිය නේද? අතීත භික්ෂුන් වහන්සේලාගේ, රහතන් වහන්සේලාගේ ලේදහරිය කඳුළු වලින්. නේද? ගිහියත්න්ගේ රජවරුන්ගේ මේක රැකගත්ත අයගෙන් තමයි අපිට අද වර්තමානය සකස් වෙන්නේ. එහෙම සකස් වෙච්ච වර්තමානය රැක ගැනීම අපේ කාගෙත් යුතුයකමක අනාගතේ උරුම කරලා දෙන්න ඕනේ. අන්නේ උරුම කරලා දීම සඳහා තමයි අපි හැමදාම කියන්නේ අපි බෞද්ධ විදිහට එකතු වෙන්න ඕන මේ ශාසනය ආරක්ෂා කරන්න නිබඳව සිත් පහළ වෙන්නේ සිංහල ජාතිය මිනිසුන්ටයි වැඩිපුර. ඉතින් අපි ජාතියක් විදිහට මේ වගේ උතුම් ශාසනයක් ආරක්ෂා කරපු ජාතියක් ඒකින්ද අපේ ජාතියට කවදාකවත් වරදින්නේ නැති බව අපි හොඳටම දන්නවා. පොඩි පොඩි පසුබැසීම් නැති වෙන්න පුළුවන්. කොතනින් හරි මේ ජාතිය ඉස්මතු වෙලා අවශ්‍ය කරන තැනටපත් වේවි. හින්දා අපිට තියෙන්නේ බෞද්ධ ධර්මයට අනුව නිවැරදි බෞද්ධ ධර්මයත් එක්ක එක රැස් වෙලා ඒවා විනාශ කරන අයට දැඩිව කියා දෙන්න ඕනේ එකමුතු වෙලා මේවා රැකගත යුතුයි කියලා ජාතියේ ඇස විවර කරන්න ඕනේ නුවණැස විවර කරන්න ඕනේ ඒ සඳහා හැම බෞද්ධයෙකුටම යුතුයකමක් තියෙනවා තමන්ගේ ජීවිතය ධර්මය තුලින් පෝෂණය කරගෙන අන් අයටත් ඒ පෝෂණය කරගන්න අවශ්‍ය කරන මඟ ඉඩ මඟ හසර සකස් කරලා දෙන්න ඉදහසර සකස් කරලා දෙන්න අපි හැමෝටම අනාගතයට මේක උරුම කරන්න කිරීමේ යුතුයකම තියෙනවා අනාගතයේ ළමයින්ට අයිතිවාසිකමක් තියෙනවා අපෙන් මේක උරුම කරගන්න. ඒකට අපි මේක රැක ගන්න ඕන අපිත් පාවිච්චි කරලා රැක ගන්න ඕන හුඟක් අය රකින්නෙත් නැහැ පාවිච්චි කරන්නෙත් නැහැ. හරිද? පාවිච්චි කරනවා නම් ඔය කියන විදිහට අඩුම ගානේ සීල විසුද්ධිය දක්වා, චිත්ත විසුද්ධිය දක්වා වක්වත් නේද? ගුණවන්ත කෙනෙක් බවටපත් වෙන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල තමන් තුළ සකස් කරගෙන තියෙන්න ඕනේ. ඉතින් ඒ බවත් මතක් කරමින් බොහොම පුණ්‍ය අනුමෝදනා කරනවා අද දවසේ නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරන ඇත්තන්ට මේ ධර්මය අරගෙන එන්න කටයුතු කරපු මේ මැදිරියට ඇවිල්ලා කටයුතු කරපු මේ පින්නන්ත පිරිසට සත්භාවයෙන් යුක්තව ඒ කටයුතු සම්පාදනය කිරීම නිසා නිසාවෙන් අපි බොහොම පුණ්‍ය අනුමෝදනා කරනවා නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු මේ පින්නන්ත හැමදෙනාමත් ප්‍රාර්ථනා කරන් අදිස්ථාන කරන්නේ මේ හැමදෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රැක්කන්තු ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රැක්කන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති